පමාවතා මනෝබන්ධ පිළිපදින් නිවන් දැකීම සඳහා ධර්මාභෝධය සඳහා මාර්ග පරාභෝධය සඳහා පිළිපදිනවා අන්න ඒක තමයි ප්‍රතිපදාව දැන් ප්‍රභුයේ බලනකොට අපි විරෝධයේ සමාධිය දවසනා ආදී ප්‍රතිපදා ඔක්කොම අර කියාපු අවකේත අතුලක් වෙනවා. මොනවද මේ ප්‍රතිපදාව පුරන්නේ? නිවන් දකින්න මාර්ග පලාව කෝටිකට ගන්න. මාර්ග පලාවෝදේ සංඝහා පූර්වභාවේ පුරණ ප්‍රතිපත්තියට කියනවා ප්‍රතිපදා කියලා. ප්‍රතිපදා කියන එක මුලින්ම කියන වචනයක්. එයා තමයි ප්‍රතිපදා. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපදා හතරක් ගැන දේශනා කරනවා. හැබැයි මේ හතරෙන් මම කලින් කියපු කරට තමයි යන්නේ වෙන කොහොමවත් යන්නේ නැහැ. මාර්ග බලාගෝධය සඳහා නුවන්දීන සඳහා යන්නේ ප්‍රතිපදා කරන හතරක්. සතියේ මේක දේශනා කරලා තියෙනවා. නුවන්දීන සඳහා යන ප්‍රතිපදාව මූලික වශයෙන් සමස්තයක් වශයෙන් ගත්තාම ඔක්කොම එකයි. නමුත් ඒක හැසිරෙන ආකාරය ගමන් නවතාවම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි මෙතන දේශනා කරලා තියෙන්නේ ප්‍රතිපදා හතරක් හැටියට. මොනවද දුක්ඛ ප්‍රතිපදා ගන්ධා භුඤ්ඤා. අන්න පළවෙනි ප්‍රතිපදා. එයාගේ මූලික ප්‍රතිපදාව දුක්ඛයිතයි අවමෝදය ප්‍රමාදයි මන්දගාමී අවබෝධය මේක ආවල් ප්‍රතිපදාව කියලා වෙනස් කරලා තෝරන නමුත් කවුරුහරි ඥානගතයේ සඳහා මේ යනාවේ එක්කෙනෙකු මාර්ගය මොකද්ද දුක්ඛා පටිපදා දුක්ඛයිතයි දුක්ඛයිත වේදනාවක් මේ තරහට අවබෝධ යන්නේ ධම්මානින්න ඒ කියන්නේ මන්දගාමී නැතුව තමයි අවබෝධය අවබෝධය ප්‍රමාදයි ප්‍රමාදයි දුක්ඛාරිතාලයන මාර්ග අවබෝධයක් ප්‍රමාදයි. ඔය එක බුද්ධයේ එක ප්‍රතිපදාවක් තමයි. ඒ කරත්තාවන මාර්ගය අමාරු දුක්ඛාරිතායි. එයාට අවබෝධය මන්දකාලේ ප්‍රමාදයි. පළවෙනි වගේ කොමාරි නිවන් දකින්න පුරන ප්‍රතිපදාවක් කොළගහයි. දුක්ඛ ප්‍රතිපදාව නම් චතුත්ථානිය. මේ දෙවෙනි බුද්ධයාගේ අන ප්‍රතිපදාව මත නිවන් මඟ දුක් සහිතයි. චුත්තානි අවබෝධය ඇති කරගන්නවා. දැන් පවමනේ කියන අගේ ප්‍රතිපදාව ගමන් මඟ දුක් සහිතයි. අවබෝධය ප්‍රමාදයි. දෙවනේ කියන්නේ ගමන් මඟ දුක් සහිතයි. අවබෝධය ඉක්ම ඒක නතර වෙනස්. ඊළඟට කොහොමද දෙද්දලා සුඛා පටිපදා ගංගාදී මූලික ප්‍රතිපදාව පූර්වභාව ප්‍රතිපදාව දුක් සත්‍යයි. ආමෝයන් ප්‍රමාදයි ලැබි. ලැබුව තමයි අවබෝධය ලබන්නේ. දුක්ඛ ප්‍රතිපදා කිප්පාදින ජලෝනියයි. එවන්නේ ගමන් මඟ නිමාදයන් ගමන් මඟ දුක් සත්‍යයි. එනම් ආමෝයෝ මාර්ගාන්‍ය නිත්මං අවබෝධය ලැබෙනවා දෙවෙනි පුස්තකය. තෝමනා සුඛා පරිවදා බණ්ඩාගින්න. එයාගේ මූලික ප්‍රතිපදාව බොහොම සුවදායක කරදර මුකුත් නැහැ. අමාරු බණ නැහැ. හැබැයි අවබෝධය තමයි හතරවෙනි වෙනවා. කොහොමද? එයාගේ සුඛා බදිකදා සුත්තා විඤ්ඤා. එයාගේ රතිගදා හේම සෝදායි ගාමාරු නැහැ. එයාගේ සුත්තා විඤ්ඤා මොන ඉක්මනින් අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න. මේ පුද්ගලයන් හතර දෙනෙක් ඔය පුද්ගලයන් හතර දෙනෙක් ප්‍රතිපදා හතරක්. මේකම ධර්මවා වචාවෙන් කියා දුන්න කඩේට කියා දුන්න වෙලාවක් ලැබෙන්නේ ධර්ම දේශනාවක මේක විස්තර වශයෙන් කියා දෙන්න පුළුවන්. ඔන්නෝමයි ප්‍රතිපදා ප්‍රතිපදා හතරයි අනිත්‍යයෙන් පුද්ගලයන් හතර දෙනෙක්. මේවත් දැන් බලනවා නම් සහිත ප්‍රතිපදාවෙන් දිවිලා මංගලාමේම අවබෝධය ලබන පුද්ගලයා. දුක් සහිත ප්‍රතිපදාවෙන් දිවිලා ඉක්මන් අවබෝධය ලබන පුද්ගලයා. සෝනායක ප්‍රතිපදාවෙන් දිවිලා මංගලාමේ අවබෝධය ලබන පුද්ගලයා. සෝනායක ප්‍රතිපදාවෙන් දිවිලා ඉක්මන් අවබෝධය ලබන ප්‍රෝග්‍රෑම් හතර කරත් මේක පුළුවන්. ප්‍රතිවදා හතර ඒක මෙතනින් පුද්ගලයන් අතර දෙන පිළිබඳව විස්තර වෙනවා. ඔන්න ඒ විදිහට තමයි මූලික දේශනාව. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේක තවදින්වත් විස්තර කළොත් මේ කියන්නේ භාවනා මඟ පිළිබඳව. අද මේ භාවනා කරන අයත් තෝරා බේරලා මේ ප්‍රතිපදාසලට දාන්න පුළුවන්. අපේලාම හතරට ඇතුළත් වෙනවා. ඒ හතරෙන් තමයි හැම කෙනෙක්ම නිවන් අවබෝධ කරන්නේ. පහක් නෑ. ඒ ප්‍රතිපදා ආශ්‍රය. තවස බුදුආගමේ වදාරන මහණුනේ අදන් කෙනෙක් කුම්භනාග ජාති ගෝමෝ රාත තෝරෝ යදෝ වාගෝ ගාදාධිකයි යාවෝ උත්තරාධිකයි රාගාදී කියන්නේ නිරෝධ වෙන්නේ. ඔව් රාගාදී කියන්නේ හිත. නිරෝධ වෙන්නේ කය නෙමෙයි. හිතේ තමයි රාගාදීක තම තියෙන්නේ. ඒ නිසා භාවනාවට ගියහම අවිස්සා දුක්ඛං දෝමනස්සං කටුගන්නේ. විතරම මේ දුක්මෙන් මත් නිදිනවා. සිතේම බුද්ධියක් විද්‍යාවේ පුද්ගලයා. ඒ මොකද මේ කියන්නේ විශේෂයෙන් විදර්ශනා භාවනාව පිළිබඳව. සමාධියේ ඉඳලා විදර්ශනාවට පරිවර්තන. විදර්ශනා භාවනාව ඒ විපස්සනා භාවනාවට මුලම සමාධි භාවනාවට ඒක කියනවා. මේ පළවෙනි පුද්ගලයාගේ හිතට රාගාදී සිතුවිලි ගලාගෙන පටන් ගන්නවා. ඔන්න ඔබ තමයි බාධකේ. යන්නේ කමී පරණේ වන්නේ නැහරි කොහොම හරි චිත්ත පරම්පරාව ගලාගෙන පටන් ගන්නවා. දැන් මේක මේ ධනස්කාරක මේක මහලොකු මාර්ගයෙන් සමානවක්. ඒ මාර්ගයෙන් අනුතර ගන්නකම් ඒවත් යාමෙන් භාවනා කරන්න බෑනේ. මම භාවනා කරන ජීවිතම එන්නේ වමයි. ඒක හේතුව මොකක්ද? එයා ප්‍රකෘතියෙන් බලාවන්න සිත සාවාදිකයි. කොන්න හේතුව. සාවාදික නිසා භාවනා කරන යාම ඕකේයාගේ අරමුණේ වැඩියෙන් යාමේ දින්න බලන්න. ඒකට භාවනා කරන්න බැහැ ඒත් ඒක කරගන්න. මම මෙයා විතර මහඳුපත් විතර කායක දෙකම තිබා දුක්ඛං දෝමනස්සං කටිගාමීයති හිත නරක් වෙනවා හිත නරක් වෙනවා වගේ භාවනා කරන හදනවා හදනවා ඒක කරගන්න බෑ කියන තමන්ම හිතනවා ඔන්න ඒ පළවෙනි ප්‍රතික්‍රියාව නැති යෝගාවචර වදාරණම යානිවානේ ඉන්දියාම සෝයදේසං රාජ්‍යේන්ද්‍රයන් වේරේන්ද්‍රයන් සතේන්ද්‍රයන් සමාධේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් යම් ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. මොනවාද? සංස්කාර ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා. මෙතරම් කියන්නේ වල සංස්කාර ඉන්ද්‍රිය, සති, සමාධි, ප්‍රඥා. ඒ ඉන්ද්‍රිය පහ. තානි මොකකාකාරී බවයි. ඒ මොරුදිය පහළ වෙනවා. මොරුදිය කියන්නේ මඟල. ඊළඟට සත්‍ය මත්ත එහෙම පහළ වෙන්නේ නැහැ. මොරුදිය පහළ වෙනවා. මඟ පමණින් පහළ වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහළ කොට සද්ධානදී සංජේන්ද්‍රිය ඉන්ද්‍රිය සතේන්ද්‍රිය සමාධේන්ද්‍රිය කන්නේ සද්ධා ඉන්ද්‍රිය සති සමාධි ප්‍රඥා කියන්නේ පහ සම්පූර්ණ බෝධිපාක්ෂික ධර්මවල ධර්ම කිස්සකක් තිබුණත් මොහොත් තැන්වල ඒ නිවන් මාර්ග පිළිබඳව කරුණු කියනකොට ඔය ඉන්ද්‍රිය ධර්ම පහ තමයි විස්තර වෙන්නේ. අන්දානීය සති සමාධි ප්‍රඥා. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ සත්‍යංගය බලනකොට සත්‍යංගේ මනෝපදියා බලනකොට මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත මානෝ කියන්නේ තියෙන්නේ මේ සත්‍යයන් වරුදුල අනවරද නැත්ත. ඒවම බලන්න හොඳට කියනවාද නෝලද අදුපාවුක ඕවා තමයි බලන්න. ඒ නිසාම ඉන්ද්‍රිය පහත ප්‍රධාන තරම් යෝනිපාක්ෂික ධර්මවල. ඒකට මුදිනේ කියන්නේ කොට ඒ කටයුතු වලදී ප්‍රධානත්වයේ ගන්නවා. ප්‍රඥා යෝනි කියන්නේ අන්තාගයන් නැදවීමනේ. පිළිගැනීම විශ්වාසය ඒ අදෝන්නේ ප්‍රධානත්වයේ ප්‍රමුඛත්වය දරන්නේ සංතාව. ඒලා ඒලා සබ්දායි මේ කියන්නේ රුකුන් දෙන්නේ හොරන්දු දෙන්නේ හොරන්දු දෙන්නේ දෙවිවරුන් ප්‍රධානත්වය ගලන්නේ තමයි බුද්ධිය ඊළඟට සතින් ලංගානීය සතින් සිහිය පිළිබඳ ප්‍රධානත්වය ගන්න සති කියලා ධර්ම. ඒ නිසා සති කියලා. අපරෝණයක සමාධිය. සිතේ එකමතාවය සඳහා ප්‍රධානත්වය ගන්න සමාධිය. සමාධිය. ඊළඟට පඤ්ඤාවෙන්දි ප්‍රඥාමතින් යනම ආවෝදයේ පිළිබඳව ප්‍රඥාත්තේ වරං ප්‍රඥාන්ති ඔන්නේ පාපියා කරන්නේ අදන්නේ දේශනාවේ අතුවාද කියනවා ප්‍රඥාව කියන තැන අදහස් කරන්නේ විදර්ශනා ප්‍රඥාවයි කියලා. විදර්ශනානුවත. තවදනේ ප්‍රකෘතියෙන්ම ස්වභාවයෙන්ම රාගාධික සිතක් ඇති පුද්ගලයෙක්. මේ භාවනාවට බෑප කෙනෙක් ගැන මේ කියන්නේ. අන රාගාධික විතරෝසාය විතරං දුක්ඛං ගෝමසං පදං විතරෝ හිතේ දුක්ඛං යාකේ. ඊළඟටනේ උන්ගේ අංශේවාංග. සද්ධා වේරිය සති සමාධි ප්‍රඥා තානි මොදෝම බාදුකාදි බොහෝම මොරුදුව නංග ගතියෙන් යුක්තව තමයි ඒවා පාන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඉන්ද්‍රියන්න මොදුත්ත ඉන්ද්‍රියන් මොරුදුකලෙන් ගංගම් ආනන්තරිකම් පාදුකවති ආශාරං අයා අර ඉන්ද්‍රියන්නේ මොරුකාරය බඩුකම නිරුදා මන්දගානේම ආනන්තරික සමාධියේ පාරිණි ආනන්තරික සමාධිය කියන්නේ මාර්ගඥානයේ තියෙන නම ආනන්තරික සමාධිය කියන්නේ මාර්ගඥානය භාවනාවේ භාවනා මන්දගාමීව. ඒකට අර භාවනා දුක මුල් වෙනවා. දුක්ඛා පටිපදා ගන්ධා මුඤ්ඤා කියන්නේ ඔන්නයේ මුත්‍යකට. එතකොට දැන් තේරුම් ගන්න පුළුවන් කවුද දුක්ඛා පටිපදා ගන්ධා මුඤ්ඤා කියන පුද්ගලයා මේ පුද්ගලයාට විතරම ආවාදී පිටේ යන භාවනාවට දිහානවා. දුක්ඛයක් ඇති වෙනවා. ඊළඟට ශ්‍රද්ධාවේදී දතු සමාධි ප්‍රඥා කියලා මේ ඉන්ද්‍රිය මන්දගාමීව තමයි පහළ වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රියානම් මන්දත්තා ගංගං ආනන්තරකං පාපුණාති ආමුණාලංකාරා මන්දගාමීව ආනන්තරකං කියන්නේ මාර්ගේ නාමය මාර්ග සමාධිය පාන වෙනවා ආශ්‍රවයන් සරදරිගෙන තමයි ඔන්න පළවෙනි කුච්චලයන් කරපු විස්තර මතග්ගමේ අමානුව යාද දුක්ඛ අක්ෂේන අමානුවෙන්න මොකද කාරණේ ඒක කාරණේ මෙහෙම විස්තර කරලා තියෙනවා මේ කියන පුද්ගලය ඒ භාවනා මොකද කියන්නේ එතකොට ඒක පරිත්‍යාගය ගන්න කියන්නේ මොලේග්‍රන්ථි කාන්ත බවට පත් වෙනවා. ඒක පරිත්‍යාගය කියනවා. ඒක ධර්මයන් මෙහෙය කරනකොට පරිත්‍යාගය කරනකොට ගන්න කාන්ත බවට පත් වෙනවා. අවේක පරිත්‍යාගය කියනවා. අවේක ධර්මයන් චිත්ත වේදනාමි ධර්ම මෙහෙය කරනකොට එතරම් වෙන කාන්ත බව සමානවට පත් ඒ වගේම සත්‍ය පරිග්‍රහය මේ ඒ ආරෝප ධර්මයන්ගේ රත්තරන් හොයනකොට එතරම් තරම් වෙනවා. ඒනමුද සෝතු අධ්‍යාතු අපේට වර්තමාන අනාගත කියන මේ කාලකම පිළිබඳව සංකල්පනය කර බලනකොට එතරම් ක්ලාන්ත මාසපත් වෙනවා. ඊළඟට මග්ගාමග්ග නාම දර්ශනේ තුලමයි. මග්ගාමග්ග නාම දර්ශනේ පිළිබඳව ක්ලාන්ත වෙනවා. එතකොට පස්තන. පස්තනක ක්ලාන්ත වෙනවා. මොහොතකට පස්තන. ඒකයි අර බුද්ධ ගුණක් කියලා හදාගන්නේ. චෝද රූප පරිච්ඡේ අරූප පරිච්ඡේ ඒවගේම ලෝකපත්යේ බලනකොට අතීත උත්තමාවාදක තුන් පාඩේ ගැන බලනකොට මග්ගාමග්ගදාවකදී පස්වලකදීම මෙයා දුක් දුන්න අනුභව කරනවා නේද ඒකලපත් වෙනවා ඒ මුක්කාමඩිපදා නන්දා විඤ්ඤා කියන තැනට ඊළඟට සුඛයඥ ඥානය, භංග ඥානය, භව ඥානය, ආදීනම ඥානය, මුද්ධා ඥානය, මුද්ධිත කම්මතාඥානය. සංකාල උපේක්ෂා ඥානය, අනුදේ ඥානය, ගෝත්‍ර ඥානය කියන මේ ඥාන නාමය. එතෙන්දී තරකමයි. මහා වයසක ප්‍රාන්ත බවට පත් වෙනවා. එතකොට ළමයා ඉතාම ඝාතක පළකදී දුකටපත් වෙනවා ක්ලාන්ත බවටපත් වෙනවා. මොකද වෙන්නේ එහෙම? එයා ප්‍රකෘතියෙන් රාගාදී සිතුවලින් යුක්තකේ. එයාට ඒකයි මේ දුක් දුකක් කියන්නේ. පළවෙනි පුද්ගලයා ගැන වේතන නිශ්චල කරේ නොවිදියටයි. දුක්ඛ පටිපදා දන්දා දිනා. ඒක ඊළඟට දෙවෙනි දෙවියලා දුක්ඛ පටිපදා සුත්තානන්ද මෙයාට තරවිය තමයි කොහොමද දෙවිත්තරේ ඒකත් දැන් ඔය රාමයේ ගැන කිව්ව අනිත් දෙක ගැන කියන්නේ නැහැ අනිත් දෙක ගැන තරවිය porque os ඊළඟට දෙවෙනි මුද්‍රය දුක්ඛා ප්‍රතිපද වතමෝච මුක්තේ දුක්ඛල දුක්ඛා ප්‍රතිපද දන්දා ඉතින් ප්‍රතිපද මොකක්ද ඒක මොළ විකාරයයි මානේ සුදවික්කේ ඒකත් පපතියාපි සිම්බයාවදාටි කෝ අදික්කනම් සාගතං රොක්ඛං දෝමනස්සං පටිසංවේ. මේ දැන් කොච්චරේ යන භාවනාවට ගියාම එයාගේ හිත වාසාධිකාරයි. යදිනේ මේ தත්ත්වයට පරායි. එතකොට යාට මෙතනම මේක මහ කරදරයක් භාවනාවට ගියා. සෝතේ භෝතාදී අරමුණු දෙලිබල මොන වාවාදී සිතුවිලි ඇතිව භාවනාව අධිකර ගන්න. බාහිර උපකරණා කියාව ඒක ගන්න තියෙනවා ආගාමී දුක්ති. හරිම අපාපී. ඒක තමයි දුක්ඛං දෝමනා සංපටිසන්දේ. සංගතන දුක් කරනවා කියන්නේ මොකද මට භාවනා කරගන්න බෑ මේ හරි කියලා දුකටපත් වෙනවා. ඊළඟට යාට අලවා දෙනවා යාන්නා තාම යෝගයාය රෝගපීඩම් වන්දින්දයන් ඉන්දියන් වටින්දියන් සමාවින්දියන් සංඥාවේ බලය අපට ඇති වෙනවා යන්නේ ඉන්දියාවේ නැති වෙනවා. දෙවියන් ප්‍රාණෝපමෝ කියන මොයයන් පීඩිත වෙලා දුක්ඛනස් වලටපත් වෙනවා. දෙන්නම එකටපත් වෙනවා. පළවෙනි බුද්ධයාගේ හිංගලයන් බොහෝම මුරුදු ගැතියි නැත්තා. ඒ නිසා බොහොම ප්‍රමාදීව මාර්ගඥානයක් පාලින්න. දෙවෙනි බුද්ධයාගේ ඉන්ද්‍රියන් අලුත් වැඩිවෙනවා. සත්‍යයි. සමාධිය පහළ වෙන්නේ නාම ප්‍රමාණ. එයාටත් ඒක පහළ වෙන්නේ මොකද පුද්ගලයා දෙන්නෙක් පිළිබඳව දැන් කවරෝ කියලා දුන්නා. ඒ මොකද කොහොමද පුද්ගලයා? ඒ පුද්ගලයෙක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ වදාළන ප්‍රතිපදාව ගන්නයි. මම ප්‍රතිපදාවලා වදාළවට දෙච්චලේ නිකම්ම මතුවලා යනවා. අතමහත් දෙක්කේ ප්‍රතිපදා සුඛා ප්‍රතිපදා සුප්පාදින්න. අය තුන්වෙනි ප්‍රතිපදාව. මානෙන්නේ සුවදායක ප්‍රතිපදාව මොනිදවත් එයාගේ ප්‍රතිපදාව සුවදායක තුකාම ප්‍රතිපදාව ඊළඟට දණ්ඩාමිඥා තුන්වෙනි අවබෝධයේ ප්‍රමාද සමත ගන්ධං ආනන්තරිකං පාපනාති ආතම එයාගේ මගක් මන්දලා දුකාබදිකව ගන්ධා විඤ්ඤාණ කියලා කියන්නේ එයාගේ නාමයක් මන්දලා අර බලව සම්පූර්ණාට ප්‍රතිපදාව සුඛද සුඛදායක වුණාට ආවෝදේ මන්දලා මෙතන දුක්ඛ පටිපදා ගන්ධා විඤ්ඤා කියන්නේ ඒක තමයි. ඊළඟට අපරේණි කුජ්ජය. කුජ්ජය කියන්නේ බුදුහාමුදුරුවෝ බතුමදා රතමාත පිට්ඨවේ සුඛා පටිපදා දුක්ඛා විඤ්ඤා. මානව සුරදායක රජපදාය වහාම භාග්‍ය ආબોධ කරන ප්‍රතිපදාව මොකක්ද? ඒකත් තරටිකමයි. මේ හතරේ පුද්ගලයා සාමෝධ මෝහයෙන් තීවරයටපත් වෙන්නේ නැහැ. ඊළඟට එයාට ශ්‍රද්ධාවේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් කිව්වෝ පාවිනවා. ඊටාමත්ම තෝරෝ පාවිනවා. ඔය අමතනම ප්‍රඥාව කියන්නේ හොඳ කරන ප්‍රඥාව කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. තේමන පාර වෙනවා. ඒ සුත්තම් ආරම්භයෙන් පාපනාති ආපවණම් ඕලාම ආනන්දවිදවාදී කියන මාර්ග සමාධියට පැනෙනවා ආශ්‍රයම් සෝධි සදා. ඔන්න පුජ්‍යය මතක හදා තේරෙන්නේ නැති ඒවා. පළවෙනි බුද්ධලයා දුක්ඛාවදි වදා ගාමුදා බින්නා ඔහුට සාවකෝප මොහයන්ගෙන් කරදර කළම බුද්ධලයා. එයාට අර කලින් කියාපු නාමයෙන් සාංකලයා. ඒක ප්‍රතිපදාවකට අවබෝධයක් ප්‍රමාණ දෙවන්නක් තියෙනවා. දෙවන්නක් පාවුලේ සමෝහයෙන් පෙළෙනවා, තීජතරෝ දුකටපත් වෙනවා. දැන් ඉන්ද්‍රිය ධර්මයන් අරගෙන නැතිවෙන්නේ ටිකක් ශක්තිමත්. ඉතාලම ප්‍රතිපදාව දුක්ඛයිතයි එයා ඉක්මනට ධර්මය ආමෝදිත කරන දෙවෙනි පුත්‍රය. තුන්වෙනි බුද්ධයාගේ යතිපදාව භවදායකයි ආමෝධය ප්‍රමාණයි. අර කිව්වට කාරණා තිබුණා. ත්‍යාගදන්දා දින්දියන් කියන එනවා. ඒ කරුණට ආපෝධි ප්‍රමාදවවනවා මාර්ගයේ සුදායකයි. හතරවෙනි බුද්ධයාගේ මාර්ගයේ සුදායකයි ආමෝධය ප්‍රමාණයි. නාමෝදි අන්නමාවල උත්තරයන් හතර දලා පිළිබඳව බුදුහාමුදුරු දේශනා කරන්නට දේ කටුපඳුරෙන් ගහනෝ වනේ ගිහිල්ලා කටුපඳුරෙන් ගහනෝ තැනට එන්න ගවයව අල්ලගන්නවා එක්කෙනෙක් දෙවියන් එයත් සංඥා අරවාගේ තමයි කටුපඳුරෙන් ගහනෝ අන්ත කඳුරක් තියෙන්නේ. ඒ දෙවෙනි ගාවය. තුන්වන එයා යනනේ එළුමහා මාර්ගයේ කටුකඳුරක් තියෙන්නේ. හොඳට පාග තියෙනවා. පාසු පාල විදිහේ යනවා. ඒ බැලුවම ගවලා ඉන්නේ කටුකඳුරක්. උනාලා ගන්න. තුන්වෙනි එක. ඒ අල්ලගෙන මමලට ගන්න. ඊළඟට හතර යන්න. එයා මේ යවෝසාවගෙන එළුමහණේම යනවා. ගෙවිලා එළුමහණේම ඉන්න ගමන අල්ලගෙන එනවා. මේ විදිහට ගාවේ නතරගෙන අල්ලගෙන ඇවිල්ලා ඉතින් වැඩට ගන්නවා. මේ උපමාවේ දැන් හතර දෙනාගේ තමයි මාර්ග ඥාන හතර. උපමාවට. දැන් හතර දෙනා වගේයි මාර්ග ඥාන හතර. ඒ දුක්ඛ ප්‍රතිපදා ධම්මදා විඤ්ඤා කියවන්නේ. ඒ ධර්මයෙන් අල්ලන්නේ මිනිස්සුන්ගේ තමයි යෝගාවචරය. භාවනා කරන්නේ කටිපන්දුවලින් වහාදානෝ අමන්තරේ දෙවියා කටිපන්දුවලින් ගහනෝතරදීම ගලයල්ලා ගන්නවා දුක්ඛ ප්‍රතිපදා ධර්මා විඤ්ඤා කියන බුද්ධය අන්නේ වගේ තමයි උපමාවට. සාමි ගමනක් තමයි ආවෝදයක් තමයි. ඊළඟට දසපන්දුවේ ගහන මාර්ගයේ බොහෝ එතකොට දෙවෙනි මුත්‍රාව දුක්ඛා බදවදාන් දුක්ඛා එයාගේ ධමන සහිතයි ආවෝදී මන තමයි අර එලි මහනේ ඉන්න දරුවාන්න ගන්නවා තුන්වෙනි මුත්‍රාව එළුණාන් මාර්ගය දුකදායක මුත්‍රාව දුකා බදවදාන් දුක්ඛා දැන් ප්‍රතිපදාව බොහොම සුවදායි. ධාරාවාරියන්තු එලිමහම් මගේ යනවා. ධාන්දාවුන ප්‍රතිපදාව අස්තෙන්න ගන්නේ කල්පනායි. ප්‍රයාග සාවෝදේ මාර්ගාමී කියන එක ඒ කුමාරේ කියන්නේ. ඊළඟට හතරවෙනි කුජලය. එලිමහම් යාම. යාගේ ගමන ගොඩේ ඊළඟට එළිමහානාන්න ගානේ සාදාන. යවයන් ගානේකත් නේ. සතා බබදා පුත්තා විඤ්ඤාණයට ප්‍රතිපදේ කුච්චය. තුමතේ බුදුහාමුදුරුවෝ ප්‍රතිපදා හතරක් ගැන තමයි දේශනා කළේ. ඒ වුණාට මෙතන කියනවා ඉන්නාම කුච්චය හතරේ. ඒ ප්‍රතිපදා හතර පුරන්නේ කුච්චය හතරේ. කොබ්බේ මතලලාගේ හැටි තමයි ඔය මෞර්තියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකට තේමාවේ දහසක් නරුන් පස්සේ නන්දිත කියලා සෝවාන් නාමකලය. දහසක් නරුන් පස්සේ නන්දිත. ඒ දහසක් නරුන් පස්සේ නන්දිත කියන නාමකලයට මෙන්න මේ හතර අන්තිම ප්‍රතිපදාවට ප්‍රතිපදාවට මුලවෙනවා එතකොට ඉඳාවෙන්නේ ඒ මොන ජීවත් ඇති කොට කියලා ජීවත් ඇති දහසක්වෝන් පතරන් දෙතෝලා ඉතින් මේ ප්‍රතිපදා හතරෙන් ගොරවලා තමයි අතපියක් වෙන්නේ අතපියේ දෙවියක් එක කොල්ලලා ආවෙනවා එහෙම වෙන්නේ ඒ ප්‍රතිපදාවලට මේ හතරම අන්තර්ගත වෙනවා. ඉතින් ආවිදියට මාර්ගයන් බුදුරජාණන් වහන්සේ ඉනේ බුද්ධ ශාසනය. මෙවන් රැකීම සඳහා මඟයන ප්‍රතිපදා හතරක් ගැන දේශනා කළා දුක්ඛං ප්‍රතිපදා ගංගා දුඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා දුක්ඛ දුඤ්ඤා සුඛාපටිපදා ගංගානුඤ්ඤා සුඛාපටිපදා චිත්තානුඤ්ඤා කියන මේ ආකාරය. ඒ කොටුමනා කියන ඕනාත්මයෙන් මේ බුද්ධිමය හතරකින් කරන්නේ. බුද්ධිමය හතරකින් තරන්නේ ප්‍රතිපදා හතර පුරාන්නේ. ඒක බුද්ධිය හතරකමගේ ස්වභාවය. තමයි මේ බුද්ධ දේශනා

මතාවදාව සූත්‍ර ධර්මයක කොටසක් තමයි මේ විස්තර. ඒ සූත්‍ර ධර්මය සම්පූර්ණයෙන්ම දැන් විස්තර වුණා. තේකාරයක් තේරුම්ගෙන තමන්ගේ භාවනා කටයුතු සුපත්‍ය. වාදිකෝම කරගෙන තමදනාම මුතුන් පමාමරවන් දකින්නට නිවියෝදන්